අපේ ධර්ම සේවන ස්වාමීන් වහන්සේ අවසරයි පින්නස් ස්වාමීන් වහන්ස ඇත්තටම වටිනා ධර්ම සාකච්ඡාවක් මම YouTube එකකින් ධර්ම දේශනාව ශ්‍රවණය කරගෙන ඉන්නකොට වුණ නිසා තමයි හිතුනේ සම්බන්ධ වෙලා කතා කරන්න කියලා ටිකක් මේ ඇත්තටම ස්වාමීන් සාර අපේ මේ අනුර මොනතුංග මහත්මයා වෙන්න ඕනේ මුලින්ම අදහසක් දැක්වා මේ අර අර පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන කොටස ඒක මේ අනිවාර්යයෙන්ම මේ මේ කතාව ගන්නකොට අපි බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චරිතයත් එක්ක තමයි ඒක කලපගෙන ඉගෙනගෙන දැනගෙන තේරුම් අරගෙන යන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ මේ එතුමා ඒ කියපු කාරණාව ගෝචර වෙන්නේ ටික දිනෙකට වෙන්නත් පුළුවන්. ඒනට දැන් අපි හිතමුකෝ ඒ එතුමා ගත්තේ ආනාපාන සති සමාධිය මුල් කරගෙන වෙන්න පුළුවන්. මේ ඒ වගේ මොකක් හරි භාවනාවක් මුල් කරගෙන සමාධිගත වෙන මොහොත වෙනකොට අපි හිතමුකෝ ප්‍රතිභාග නිමිත්ත වගේ නිමිත්තක් ප්‍රකට වේගෙන එන මොහොතේ එයාට සමහර වෙලාවට ඒත් එක්කලා මොන හරි උවදුරක ස්වරූපයක් පරිසරයේ දැනෙන්න පටන් ගන්නවා. මොකක් හරි සර්පෙක් ඇවිල්ලා හරි භාවනා කරගෙන ඉඳගෙන හිටපු තැන බාධාකාරී ස්වභාවයක් ඇදිලා වගේ මොන හරි තත්ත්වකුත් එනවා. හැබැයි මෙයා මේ කාය සත්‍යය පිළිබඳව අපේක්ෂා ඇති කරගන්න නැතුව කමක් නැහැ මොනවා වුණත් කමක් නැහැ මට මේ මේ ප්‍රතිභාග නිමිත්ත පහළ වේගෙන ඇවිල්ලා නැත්තම් පහළ වෙලා ඒක ටිකක් වැඩෙන්න ඕන වෙලාවක දැන් මේක මනස බැහැරට යමු කෙරෙව්වොත් මෙතන තියෙනවා ලොකු අයහපත. ඒ නිසා ඒකත් එක්ක ඉහළට යන්න තියෙන අවකාශයේ මග හැර ගන්න නැතුව එයා ඒකේ අර අර ඇඟි කෑල්ලක් මම හරි වුණත් මේ අහිමි වුණත් කමන්නේ මම මේක වඩනවා කියන වගේ අදහසක වීරිය වඩනකොට සමහර වෙලාවට එයා ඒ වීරිය වඩනකොට එතන ඇත්තටම මොකක් හරි සර්පෙක් ඉඳලා එයා බහැරට ගියා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතන ඇතිවිච්ච හැඟීමක ප්‍රතිඵලයක් විදිහට දැනිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම හරි භාවනාව සාර්ථක වෙනවා. භාවනාව සාර්ථක කළ පැය ගාණක් එකේ වැඩ ඉඳලා සමාධියෙන් ආපස්සට බහැලා බලනකොට ඒ කිසිම ප්‍රශ්නකුත් ඇති වෙලා නැහැ. අන්න ඒ වගේ අවස්ථාවන් වල සමතුලිතතාවය එතන හොඩ නැගෙද්දී ඒක හරි වැදගත් තැනුත් තියෙනවා ඒක හැමෝටම ගෝචර කරගන්න බැරි වෙන අවස්ථා වගේ තියෙනවා නෑ අපහාට කිව්ව කතාව හරි දැන් අපේ අනුමන්ත මහත්තයා කිව්ව කාරණේදී ඇත්තටම ওই වගේ ඊටාම වටින තැනක් ඒක හැබැයි අපි පරිස්සම් වෙන්න නැත්තේ අපේ සමාධිගත භාවයට උනත් ඇති වෙන්නේ සැබෑ අදහත් රුචිකත්වයක්ද අන්න ඒක ඒක හොඳට දැන් මේකයි දැන් මම මෙතන කියන්න ඕනේ දානන්සේ කාරණාව තමයි ප්‍රඥාවත් එක්ක නැගිටින්න ඕනේ අනිත් ධර්ම ටිකකින් එකක් අල්ලාගෙන ඒක හොවා දැක්වීම පිණිස දඟලන උත්සාහයකද මේ ඉන්නේ නැතිනම් ඒ ධර්ම සමතුලිත වෙමින් ප්‍රඥාව අභිවර්ධනයකට නැගිටින මොහොතක් එක්කද මේ ඉන්නේ කියන කාරණාව විශ්ලේෂණය වෙන්නේ නැත්නම් ප්‍රඥාවෙන් තමයි සමස්තය අවසානයේ සමතුලිත බව තීරණය වෙන්නේ ඒකාග්‍රතාවයෙන් නෙමෙයි දැන් ඒකාග්‍රතාවය පිළිබඳව අපිට එතනදී දැන් ජීවිතය අහිමිුණක් කමන්නේ මම මේ ඒකාග්‍රතාවය නැති කරගන්නේ නැහැ කියලා හිතන තැන ඒ ඒකාග්‍රතාවය කෙරෙහි තියෙන තෘෂ්ණාවක් වෙන්නත් පුළුවන් එහෙමයි සන දැන් හිතන්නකෝ දැන් සනන්ස සමාධිය වඩලා දැන් අපි ප්‍රඥාවකට යන්නේ නැති සමාධියක් වඩලා සමහරට ඉන්ද්‍රිය ධර්ම බැලන්ස් සම්පර කිරීමක් ගැන කතා කරන්න ඕනේනේ. ඒකෙදි සමාධියෙන් සමහර වෙලාවට අපි බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා 이르දි ප්‍රාතිහාර්ය පෙන්වන්න හරි නැත්නම් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම සමාගත ලෝකික ධ්‍යාන වඩලා ඒ ධ්‍යානගත වීම මුල් කරගෙන බ්‍රහ්ම තලයක කල්ප ගණන් ඉඳලා එනවා සමහරලාට ප්‍රඥා මාත්‍රයක් උපදවාගෙන අපිට මේ මාර්ගඵලයකට යන්න බැරි වෙලා යනවා. ඒ විතරකුත් නෙමෙයි අපිට ඒ අවස්ථාවෙන් ලැබෙන ඒ කායික මානසික සුවතාවයට අපි ඇලුම් කරනවා. ඇලුම් කරනවා එහෙම සන්නස. ඒක තණ්හා මූලිකයි එතන තියෙන කතාව සන්නස. ප්‍රඥා මූලික නැහැ. ඒ නිසා තමයි දැන් විදර්ශනාවේදී හැම ඒ සමාධියම අපිට විදර්ශනා උපක්ලේශයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. සමාධිය අපට අවශ්‍යයි. හැබැයි ඒක උපක්ලේශයක් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. යම් අවස්ථාවක අපි ඒ පිළිබඳව තියෙන ඇලීම බැඳීම එතනදී හරිය වටිනවා. අපි මුල ඉඳලම මේක තේරුම් අරගෙන ඉන්න එක දැන් සමාධි මානන්ත රිකඤ්ඤමාහු. මේ බුදුරජාණන් වහන්සේ අගය කරපු සමාධියේ තියෙන්නේ කිසිම භවයක් අතරේ රැඳෙන්නේ නැති සමාධිය. ආනන්තරික සමාධිය කියලා අපිට එක් වෙන්නන්නේ. එතකොට ඒ කියන අතර රැඳෙන්නේ නැති එහෙමයි කියන්නේ සම්පූර්ණ අර ප්‍රඥාවෙන් පරිපූර්ණ සමාධිය තමයි එතන එහෙමයි ශබ්දානේ සඳහා උදව්. ඒ වගේම ස්වාමීන් දැන් ඔය එක එක තලවල එක එක්කෙනා මේක තේරුම් ගැනීමේදී කලබල වීමත් නෙමෙයි කරන්න ඕනේ. හොඳට බුද්ධිමත්ව මේකට ග්‍රහණය කරගන්න ඕනේ මේ ධර්ම දේශනාවල සාකච්ඡාවල විවිධ පැතිකඩවල් විවිධ විදිහට මාතු වෙනවා. එතකොට මට හිතෙන්නේ සයන්හන්ස ඒ එක එක්කෙනාට මේ යමක් කතා කරන තැනින්ම ගන්න යන්න හොඳ නැහැ හැම කෙනෙක්ම. මොකද ගොරෝසු මට්ටමක ඉන්න දෙනෙක් ගාක් දෙනෙක් ඉන්නේ ගොරෝසු මට්ටම් වලින් මේක තේරුම් ගන්න. එතකොට එයා ඒක තේරුම් ගත යුත්තේ එතන ඉඳලා එතෙන්ට ගත යුතු ක්‍රමයටයි. ඊළඟට මේක ඒ තලයට ගන්න ගියොත් අපි හිත සියුම් කරගෙන සමාධිය වඩ아가න ඉන්න පුළුවන් යම් කිසි ධර්මයක් දිනු කරගෙන ආපු කෙනෙක් ආයේ ඒ තලයට ගිහිල්ලා ඒක ගන්න ගියොත් ඒක ගොරෝසු මට්ටම. ඒක සියුම් තලයේ අඳුර ගන්න බැරි වෙලා යනවා. එන්න එන්න සියුම් වෙලා මේක සියුම් ඥානයකට හසු වෙන්න ඕන තැනකදී එයා ආපහු ගොරෝසු වෙන්න හදනවා. ඒ නිසා මේවා බොහොම සබුද්ධික විදිහට, තපඤ්ඤ විදිහට ගත්තොත් තමයි බොහොම වටින්නේ කියලාත් මට හිතෙනවා. ඒ වගේම ස්වාමීන් සමහර දේවල් තියෙනවා සමහර අයට දැන් ඔය ගිනි තියාගන්න නැත්නම් මොකක් හරි ඕන එකක් විචාය මම මෙහෙම කරනවා කියන මේ වගේ දේවල් හරහා උවදුරු හදා ගන්න එකක් තියෙනවා. ඉතින් ඒකෙදි මට හිතෙනවා ස්වාමීන් වහන්සේ දැන් චක්කුපාල ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් වෙන්න ඒ අවශ්‍ය කාරණාවට ඒ වීරිය වඩනවා හැබැයි ඒක එහෙම එතකොට අනවශ්‍ය විදිහක් කියලා අපිට කියන්න බෑ එතන. නමුත් එතන යම් කිසි ආකාරයක දැන් අද හැමෝම මේ විදිහට කරන්න ගත්තොත් එහෙම ඒක හරි කියන්නත් බෑ අපිට. ඒ නිසා තමයි ඒක හරිද වැරදිද අපිට කියන්න බැරි. ඒකත් දැන් උන්වහන්සේ සංසාරගත ගමනේදී කරගත්තු යම් අකුසල විපාකයක් එතෙන්ට මුණ ගැහිමක් එතන තිබුණේ. ඒ වගේ අපි මේ අනවශ්‍ය විදිහේ මානසික වීරියක් හරි මොකක් හරි කරන දේ හරහා ක්‍රියාත්මක වෙලා එන්න හදන්නෙත් අකුසල විපාකයක් අර කුසලෙත් එක්කම වැඩෙන්න ඕනේ ධර්මයන් වැඩෙන තැනෙදිම මේක අවසන් වේතු විපාක ධර්මයක් තියෙනවා නම් ඒක විපාක දෙන්නත් අපි වෙන දෙයකට මනස යොමු කරන්නෙම නැත්නම් ධර්මයේ එක්කම තියෙනවා නම් ධර්මයේ නාමයෙන්ම ගන්න තීරණයක් තුල හර හරි අරකට විපාක දෙන්න ඔක පරිසරය හදාගන්න. දැන් අපිට අපි බුද්ධිකව ඒක තේරුම් ගැනීමෙන් ඉවසීමකටපත් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා සාමාන්‍යයෙන්. අරහත්ත්වය සඳහා වුණත් අපට අවසාන මොහොතේ අකුසල කර්ම විපාකය සහායක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ දැන් අකුසල විපාකයක් ආවා කියලා අපි ඒ අකුසල විපාක නැතුව කුසල විපාකම දීලා සැප සැපසහගත බවක්ම මේකේ බලාපොරොත්තු වෙන්න යන හොඳ නෑ. දැන් මේ යුගය ගත්තාම මේ වෙලාව ගත්තාම අකුසල විපාක දෙන අකුසල කර්ම විපාක දෙන කාල පරිච්ඡේදයක අපි ඉන්නවා. පරිසරය ගත්තත් රට ගත්තත් ජාතිය ගත්තත් මිනිස්සු ගත්තත් හැඟීම් ගත්තත් එක එක්කෙනාගේ ආකල්ප ගත්තත් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා බොහෝම සබුද්ධික ප්‍රඥාවන්තභාවයකින්ම මේවා ඉවසීමකටපත් වෙන්න ඕනේ කියන දේ එනවා. එතකොට ඉවසීම විතරක් අරගන්න විතරක් ගියොත් එයාට ඒ ඉවසීම ලොකු තදවීමකටත් හේතු වෙන්න බලපානවා. තරහ යනවා අපි ඉවසන් ඉවසන් එනවද මෙතන අපේ කරේ නගින්න කියලා වගේ අදහස් වලට පත්විච්ච ස්වාමීන් වහන්සේලාත් මම දැකලා තියෙනවා. එතකොට මේ එහෙම වෙන තැනුත් තියෙනවා. එතකොට ඒවත් යම් කිසි ආකාරයක අපි අර තේරුම් ගැනීම ප්‍රඥාවෙන්ම බැලන්ස් කරගන්නවා කියනන් තමයි ඊටාම වටින්නේ කියන තැනක තේරෙනවා. අද යුගයේ ගත්තාම සමහර අකුසල විපාක ධර්ම හැදෙන එකම ඒකම අපිට දැන් මේ මොහොතේ යොදවා ගන්න පුළුවන් මේ මාර්ගයක් දකින්න. මේ අපහාරය කිව්ව කාරණා ටිකක් වටිනවා. දැන් අපි අර පහුගිය අවස්ථාවලත් නිතර නිතර කතා කළා වංචක ධර්ම පිළිබඳව. මොකද ඔය මේ ආකාරයෙන් අපේ හිතේ කුසල වේසයෙන් මතුවෙන්න පුළුවන් වංචක ධර්ම. ඒ නිසා හැමතිස්සෙම අපිට බාහිරින් බලලා, ඒ කියන්නේ අනුන්ගේ මනස තියා තමන්ගේ මනස දිහාවත් එහෙම බාහිරින් බලලා තීරණය කරන්න බෑ. බාහිරින් නෙමෙයි ප්‍රත්‍යවේක්ෂා කළත් සමහර දේවල් අහු වෙන්නේ නෑ. අනිත්‍ය උපහාසය අන්නේ මතු කරපු කොටස. ඒක දැන් අපිට දැන් මෙතන බලලා හිත බලලා තේරුම් අරගෙන මෙහෙම හැමදේම මෙහෙම මෙහෙම හිත හිතා තේරුම් අරගෙන යන්න ගියාම අධික වෙහෙස වෙහෙසකාරී තත්ත්වයක් මනසේ ගොඩ නැගෙනවා මිසක ඒ ඒ ධර්මතා යෙදෙන්නේ යම් දෙයක් හේතු කරගෙනමයි. ඒකටත් බලපානවා ස්වාමීන් වහන්සේ අපේ මේ පාරමිතා කතාව දැන් බෝධිපාක්ෂික ධර්ම වලට එන්න මුලා කාලෙක් මුල් කාලය ගත්තහම යම් දවසක බුදුදහම නමින් මොනවා හරි දෙයක් කරන්න ආරම්භ කරපු මුල්ම කාල අවස්ථාවේ සිටම මේ දක්වා ආපු සංසාර ගමනේ ක්‍රියාපටිපාටිය මේවට බලපාලා තියෙනවා. ඒක නිසා ඒ ඒ ධර්මතා මුණ ගැහෙනකොට ඒ ධර්මතා ක්‍රියාත්මක වෙනකොට අපි කොහොම ඉවසීමකින් සංසිඳීමකින් ඉන්න උත්සාහයක යනවා මිසක අපිට අරක විචක්ෂණ කරන්න දැනුම දැනුම කියන එකම මෙතෙන්ට දාගෙන දාගෙන ප්‍රශ්න කරගෙන ප්‍රශ්න කරගෙන යන්න ගියොත් මනසට පීඩාකාරී වෙන්න පුළුවන්. ඒකත් ටිකක් අපි සැලකිල්ලෙන් ගන්න ඕනේ. ඒක විචක්ෂණයට අවශ්‍යම නැහැ. මොකද ධර්මයේ වැඩක්ම නැහැ. ඒ කියවිල්ලටත් හොඳ නැහැ. ඒකත් ධර්මයට පහර ගහන්න හේතු කරගත්තු සමහර අය මේ යුගයේ එහෙම කරනවා. ධර්මයේ කතා කරනවට කැමති නැහැ. පොතක් බලනවට කැමති නැහැ. සූත්‍ර පොතක සූත්‍ර කරනක ඔබ වහන්සේට ඕනෝකන වෙලා තියෙන ධර්මයේ දැනුම අල්ලගෙන දඟලන්නේ කියලා දොස් කියනවා. එතකොට එහෙම කරන කර කර ඉන්නවා කියන එකම සමහර අය සූත්‍ර කතාව ඒකේ සූත්‍රයේ තියෙන කරුණු ටික කියව කියා කට්ටියට විස්තර කර කර දීදී ඒක විතරක් කරුවා කියලත් අර අවබෝධය මෝරන්නේ නැහැ. මේ ඔක්කොම ප්‍රඥාවට එක්ක නැගිටිනවද කියලා තමයි මට හිතෙන්නේ බලන්න ඕනේ සදහස. නැත්තම් වෙන්නෙම එකකට එකකට ලිප් වෙලා අපි ගියොත් දැන් අර සමාධි කතාවක් කිව්වා වගේ බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා ධ්‍යාන සමාපත්තියත් ඉඳලා කල්ප 10 15ත් ඉඳලා එනවා. හැබැයි තාම සෝතාපන්න වෙන්න බැරි වෙලා. සමාධිය හොඳට තිබිලානේ. සමාධිය තිබිච්ච කෙනාටයි ප්‍රඥාව නැත්තේ. ඒකට හේතුව සමාධියෙන් ඉලිප්පිලා ගිහිල්ලා. ප්‍රඥාවට සමබර වෙලා ඇවිල්ලා නැහැ. ඉන්ද්‍රිය ධර්ම ටික සමබර කරගෙන නැහැ. සද්ධා සම්පත්තිය මදි වෙලා තියෙනවා. එතකොට ඒක 10ක් විතර තියෙන අපේ හඳ තව දෙන්න. හොඳයි සන්න අවසරයි සන්න. පොඩ්ඩක් අවස්ථාව දෙන්න. හොඳයි සන්නන්සිත අදහසක්.